තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ මොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තේ නල වර්ගයේ දසවෙනි සූත්‍රය මේ සූත්‍රයේ නම තමයි අරඤ්‍ය සූත්‍රය වනයේ වසන එක් වේලක් වළඳන සාන්ත බ්‍රහ්මචාරින්ගේ වර්ණ පෑපත්වන්නේ කුමකින්ද? ඊයේදේ ගැන ශෝක නොකර නොකරති නොලද්දේ නොපතති පවත්නා දෙයින් යැපෙති එයින් ශරීර වර්ණේ පෑපත් දෙයි නොලද්දේ පැතීමෙනුත් ගියදේ ගැන ශෝක වීමෙනුත් බාලයෝ කැපූ නිල් පාට බටගස් මෙන් වියලී යති. මේ దేవතා සංයුක්තය අපි දන්නවා එක්තරා దేవතාවෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සැලකරන කාරණාවක් බව. මේ దేవතා සංයුක්තයේ තියෙන විශේෂත්වය තමයි මේ దేవතාවා මාර්ගයේ පිළිබඳව නිර්වාණය පිළිබඳව ගොඩාක් කරුණාකාරණා දැනගෙන ඒ කරුණාකාරණා කමඨාන් වශයෙන් වඩපු దేవතාවෙක්. කලින් සූත්‍ර වලින් ඒ దేవතාවාගේ අදහස් වලින් පිළිමෙමු වුණා. ඒ దేవතාවා නිශ්චිත වශයෙන්ම මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන්න ඕන කියන එක. මේ අරඤ්‍ය සූත්‍රය තුලින් මේ దేవතාවා නැවත භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කරුණු රාශියක් කියනවා. ඒක තමයි වනයේ වසන කියලා කියනවා. එක් වේලක් වළඳන කියලා කියනවා. සාන්ත බ්‍රහ්මචාරීන් කියලා කියනවා. එහෙනම් මේ කාරණා තුන ලෝකෝත්තර කාරණා තුනක්. ඒකට හේතුව තමයි වනේ වසනවා කියලා කිව්වාම මේ පෘථිවි කරලයේ හැම තැනම වනය නැති බව අපි හැමෝම දන්නවා. මේ වනයක් කියලා කියනකොට මේකට ප්‍රධානම කාරණාව තමයි උදකලා ජීවිතය. ආරණ්‍ය ගත වෙනවා, රුක්ක මූල ගත වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ උදකලා ජීවිතය. එන මේ වනයේ වෙසන කියලා කියනකොට උදකලාවේ වෙසන කියන අර්ථය මේ దేవතාවා මෙතනදී පිළිඹු කරනවා. ඒකේ යථාර්ථය තමයි අපි කය අරන් ගිහිල්ලා කොහේ හරි තැනක උදකලාවේ තිබ්බාම අපේ කය උදකලාවේ පවතින්නේ නැහැ. ඒකට හේතුව අපේ ඇස নানা ප්‍රකාර දේවල් බලන්න අපේ සිත নানা ප්‍රකාර දේවල් කල්පනා කරන්නට පටන් ගන්නවා. එනම් අමුතු අමුතු සද්ද එනකොට ජීවිත ආරක්ෂාව පිණිස පරිස්සමට අපි নানা ප්‍රකාර දේවල් බලන්න අවධානම යොමු කරන්න පටන් ගන්නවා. එනම් මේ වනයේ වෙසන කියලා කියන මේ අර්ථය භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මේ దేవතාව ප්‍රකාශ කිරීම තුළින් අපට විශාල නිර්වාණ පණිවිඩයක් ගෙනවා ඒක තමයි මේ ලෝකයේ ජීවත් වෙන සෑම කෙනාම වනේ වෙසෙන එහෙම නැත්නම් උදකලා ජීවිතයක උදකලා වෙනවයි කියලා කියන්නේ බැඳීම් වලින් තොර වෙනවා. නාම රූපات එක්ක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව නිස්කලංක ජීවිතයකටපත් වෙනවා. මේ එක් වේලක් වළඳන කියන අර්ථය තුලින් විශාල ධර්මතාවයක් මේ దేవතාවා ඉදිරිපත් කරනවා. ඒ තමයි එක් වේලක් වළඳනවා කියලා කියන්නේ එකක් එහෙම නැත්නම් එක මොහතක ආහාර ගන්නවා කියන එක. එක මොහතක එක අවස්ථාවක ගන්නා වූ ආහාරය මොකද්ද කියලා බැලුවාම ආහාර වර්ග අයක් තියෙනවා අපි දන්න. දිට්ටි ආහාර, ශ්‍රෝත ආහාර, ජීව ආහාර, ගාහන ආහාර, පොට්ටබ්බ ආහාර මනෝ සංචේත ආහාර කියලා අපේ මේ බඹයක් විතර උස තියෙන කය තුල ආහාර වර්ග 6කින් පෝෂණය වෙනවා. එහෙනම් එක් වේලක් වළඳන කියලා කිව්වම එකම ආහාරයක් පමණක් ගන්නවා. ඒ කියන්නේ චිත්තානුපස්සනාව පමණක් වඩනවා කියන එක අර්ථවත් කරනවා. වනේ වෙසෙන කියලා කියන්නේ උදකලා වෙලා භාවනා යෝගීව චිත්තානුපස්සනා වඩනවා කියන අර්ථය මේ దేవතාවා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ඉදිරිපත් කරනවා. ඒකට තවත් සාක්ෂියක් තමයි සාන්ත බ්‍රහ්මචාරීන් කියලා කියනවා. මොකද්ද මේ සාන්ත බ්‍රහ්මචාරීන් කියලා කියන්නේ සාන්තිය කියලා කියන්නේ සම්පූර්ණ නිවිලා කියන එක. බ්‍රහ්මචාරීන් කියලා කියන්නේ කිසිම දෙයක් එක ගනුදෙනු කරන්නේ නැහැ කියන එක. එහෙනම් බ්‍රහ්මචර්යාව කියන අදිශීලයේ පීඨලා අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලම බ්‍රහ්මචර්යාව පීටන්ට ඕනේ. බ්‍රහ්මචර්යාවේ අනිත් ශික්ෂා පදය තමයි අබ්‍රහ්මචර්යාව. එහෙනම් මේ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ එයා කිසිම හේතුවක් නිසා කිසිම දෙයක් පිළිබඳව සුඛයක් වින්දනයක් ලබන්නේ නැහැ කියන එක. එහෙනම් තපෝච බ්‍රහ්මචර්යංච කියන මාමංගල සූත්‍රයේ ඒ pāli පාඨය තුලින් අපි පිළිඹු කරගත්ත අර්ථය තපස් ජීවිතයත් බ්‍රහ්මචර්යාවත් කියන මේ காரணා දෙක අනිවාර්යම නිවනට හදාලයි. මොකද තපෝ කියලා කියන්නේ අපි මේ ඇසින් තපස් ජීවිතයක් ගත කරන්න ඕනේ. කන් වලට ඇයෙන මේ ශබ්ද වලින් වචන වලින් අපි තපස් ජීවිතයක් ගත කරන්න ඕනේ. වචන වලින් කර්ම ඇති නොවන විදියට තපස් ජීවිතයක් ගත කරන්න ඕනේ. අපේ චර්යාවලින් කවදාවත් කර්මයක් ඇති නොවන විදියට තපස් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිස්සබ්ද වෙන්න ඕනේ. තපස්සරයෙක් මොනවද කියන්නේ? පරියංකෙන් ඉඳගෙන කොන්ද උජුං කායන්ව තබාගෙන ඉස කෙලින් තබාගෙන දැස් වසාගෙන එක අරමුණක ඉන්නවා ඒකට අපි කියනවා තපස් කියලා. එහෙනම් මේ තපෝ කියන අර්ථය තුලින් අපි හොඳටම පෑදිලිව දැක්කා මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයම කිසිම ගනුදෙනුවකින් තොරව එක අරමුණක තිබුණාම ඒකට තපස් කියලා කියනවා. බ්‍රහ්මචර්යාච කියලා කියන්නේ අපේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අය තුලින්ම කිසිම වින්දනයක් නොලබන විදියට පරිස්සම් කර ගැනීම එහෙම නැත්නම් අදිශීලයේ පීඨීම එනම් මේ මාමංගල සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ නිර්වාණ පණිවිඩය ප්‍රායෝගිකව අත්දා බලපු දෙවියෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ මේ දෙවියා කියනවා වනයේ වෙසන ඒ කියන්නේ උදකලා වෙලා ඉන්න එක වේලක් වළඳන ඒ කියන්නේ මොකද එයා තපස්වරයෙක් එක ආහාරයක්ලු ගන්නේ එහෙනම් කනෙන් ගත්තොත් අනිත් ආහාර මොකවත් ගන්න සිතෙන් ගත්තොත් වෙන මොකවත් ගන්න ඇසෙන් ගත්තොත් වෙන මොකවත් ගන්න හේතුව එයා එක වේලයි වළඳන්නේ. ඒ කියන්නේ එක ආහාරයක් පමණක් එක ආයතනයක ලබා ගන්නවා. බ්‍රහ්මචර්යාවේ වෙසන කියලා කිව්වම එයා මේ ඇසකන දිව නාසය සමසිත කියන ආයතන කිසිවකින් කිසිම දෙයක් වින්දනය ලබන්නේ නැහැ. ඒ කියන්නේ තපස්වරයේ චිත්තානුපස්සනාවෙන් ඉඳගෙන ආයතන අයේ විඳීම එහෙම නැත්නම් පංචකාමය නවත්තලා භාවනා යෝගිව ඉන්නවා කියන එක තමයි මේ దేవතාවා මේ වචන වලින් එලිදරව් කරන්නේ. එහෙනම් මේ దేవතාවා කියනවා වර්ණය පැපත් වෙන්නේ කොහමද කියලා අහනවා. මේ බ්‍රහ්මචාරින්ගේ වනේ වෙසන උදකලා වෙච්ච අයගේ එක වේලා පළඳන ඒ තපස්වරුන්ගේ ඒ වර්ණය කොහොමද පෑදිලි වෙන්නේ කියලා අහනවා. එහෙනම් වර්ණය කියලා කියන්නේ අපගේ කයේ වර්ණය කියලා අපට පටවි මට්ටමින් ගන්න පුළුවන්. අපට සෙනෙහසේ වර්ණය කියලා එකක් පේනවා ආපෝ මට්ටමින්. වචන අලංකාරයි කියලා අපි කියනවා බලන්න කොච්චර ලස්සනට කතා කරන එනම් වර්ණයක් තියෙනවා තියෙනවනේ ඒකනේ මේ ශබ්දය ලස්සනයි කියලා කියන්නේ. එහෙනම් අපිට ඇස් විතරයි ලස්සන දකින්න පුළුවන්. හේතුව වර්ණ තමයි ලස්සන කියලා අපි හිතාගෙන හිටියේ කතා කරනකොටත් ලස්සනයි කියනවා නම් ඒ කියන්නේ මේ ශබ්ද වලටත් ලස්සන තිබිලා එහෙනම් අපි ලස්සනට සිතනවායි කියලා කියන්නේ මනෝ සංචේත වලටත් ලස්සන කියලා තියෙනවා එහෙනම් මේ උත්තමයන්ලාගේ වර්ණය පෑපත් වෙන්නේ කොහොමද කියලා බලනකොට මේ దేవතා කියනවා ගියේ දේ ගැන ශෝක වෙන්නේ නැල්ලෝ. ඒගොල්ලෝ අතීත කාලය තුල පවතින්නේ අතීතේ පවතින්නේ නැත්නම් ඒගොල්ලෝ අසවල් දේ මේම වුණා, අසවලා මට මේම කළා, අසවල් කෙනා මට මේම නිඳා කළා. එයා නිසා තමයි මට මේ දේවල් නැති වුනේ, පාඩු වුනේ කියන අතීත කාලය තුල ඒගොල්ලෝ රැඳෙන්නේ අතීතයත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. එහෙනම් ඒගොල්ලෝ නැවත අනාගතය ගැන මොනවද කරන්නේ කියලා බැලුවාම దేవතාවා කියනවා නොලබ්දේ නොපතති. එහෙනම් තාම ලැබිච්ච නැති දේ අනාගතයට සම්බන්ධ දෙයක්. අනාගතය රැඳෙන්නෙත් නැල්ලෝ. එහෙනම් අනාගතයට රැඳෙන්නේ නැති අය කොහොමද ජීවත් වෙන්නේ කියලා බැලුවාම පවත්නා දෙයින් යැපති. ඒ කියන්නේ වර්තමානයේ මොනවද ලැබෙන්නේ ලද දෙයින් සතුට වෙනවා කියලා කියනවා. එහෙනම් අතීතයේ ජීවත් වෙන්නේ නැතුව අනාගතයේ පතන් නැතුව වර්තමානයේ ලැබෙන දෙයින් ජීවත් වෙනවායි කියලා කියනකොට මේ කියන්නේ මොනවද ධම්සක්පවතුන් සූත්‍රය මේ දේශනා කරන්නේ. ඒකයි මේ దేవතාවා ගොඩාක් ප්‍රඥාවන්තයි කියන තීරණයට අපි ආවේ නල වර්ගයේ තියෙන මේ ગાථා 10ම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ සාකච්ඡා කරන මේ దేవතාවා ගොඩාක් ගැඹුරු ධර්ම දේශනා කරනවා. එහෙනම් අතීතය ගැන අපි දුක් වෙනවයි කියලා කියන්නේ අපි අත්තකිල මතාන යෝගයට යනවා. ඇයි ඒක ඉවරයි? අපි වළඳපු ආහාරයක් ගැන කල්පනා කරනවා නම් ඒ ආහාරය වළඳලා ඉවරයි. එහෙනම් ඒක අපට දුකයි. සිදුවෙච්ච දේ සිදු වුණා කර්මය ඉවරයි. ඒක නැවත නැවත මතක් කිරීම දුකයි. නැති වෙච්ච දේ නැති වුණා ඒක ගියා. ඒක නැවත නැවත කල්පනා කිරීම දුකයි. එහෙනම් මේ විදිහට අපේ ජීවිත කාලය තුල නැවත නැවත නැති වෙච්ච දේවල් කල්පනා කිරීමෙන් අපි කරන්නේ අර ඉවර වෙච්ච දුක අලුතෙන් පණ දීලා අලුත් කර කර ඒ දුක නැවත නැවත විඳිනවා. එහෙනම් මේ దేవතාව කියනවා අතීතයේ කියන අත්තිකිලමතාන යෝගේ රැඳෙන්න එපා. ඒක දුකයි. ඒක ඉවර වුණා. දුක වඩන්න එපා මෙනෙහි කරන්න එපා කියලා කියනවා. නැවත దేవතාවා කියනවා ඊන ලෝක අදාගෙන මානසික ලෝක අදාගෙන අනාගතේ මේම වෙයි මට රජකම හම්බෙයි මම මේ ලෝකයේ මේ තනතුරට යයි මට මේ මේ දේවල් ලැබෙයි කියලා නැති දේවල් පතන්න එපා. ඒ කියන්නේ අනාගතේ රැඳෙන්න එපා. ඒ කියන්නේ කාමසුකල්ලිකාන යෝගයට පත් වෙන්න එපා. ඉවර වෙච්ච දේ නැවත ගන්න බෑ. නමුත් අනාගතේ ගන්න පුළුවන්. සකස ගන්න පුළුවන්. එහෙනම් අනාගතයේ පංචකාමයන් විඳින්න ඒ බලාපොරොත්තුත් එක්ක වෙහෙසෙන්න එපා. සතුටට ප්‍රීතියට සන්තෝෂය වෙනුවෙන් කැප වෙන්න එපා මාන්සි වෙන්න එපා අනාගතය පතන්න එපා කියලා කියනවා ඒ කියන්නේ කාමසුකල්ලි කාන රෝගේ ඉරඳෙන්න එපා කියනවා නැවත මේ దేవතාවා කියනවා ලැබුණු දේ තුලින් ඒගොල්ලෝ සෑයීමටපත් වෙනවා ඒ කියන්නේ වර්තමානයේ මධ්‍යම ප්‍රතිපදාන යෝගය තුළ අපි මොනවද අපි ලබාගන්නේ මොනවද අපට ලැබෙන්නේ ඒ දේ තුලින් සන්තෝෂ වෙන්න ඒක තුලින් සෑයීමටපත් වෙන්න අන්න මජ්ක්‍ධිමා පටිපදාන යෝගා අන්තා කියන එක මේ దేవතාවා ලස්සන්ට මේ කරුණ තුනකින් දේශනා කරනවා වර්ණය කියලා කියන්නේ අපේ දර්ශනය අපි කියනවා මෙයා නම් ගොඩාක් අපිරිසිදුයි ඇයි අපි අපිරිසිදුයි කියලා කියන්නේ අකුසල කර්ම අපි තුල ගොඩාක් කෙලෙස් ධර්ම ඒ නිසා අපි අපිරිසිදුයි වර්ණය ලස්සන කරනවා මොකද්ද මේ වර්ණය පිරිසිදු ධර්මය ගුණයාපත්කම එහෙනම් තපස්වරයේ බ්‍රහ්මචර්යාවේ ඉන්න වනගත වෙච්ච එක වේලක් වළඳන තාපසයෙක් ලස්සන වෙන්නේ කොහමද අතීතයේ රැඳෙන්නේ නැතුව අනාගතයේත් එක්ක දුක් විඳින්න නැතුව වර්තමානයේ ලද දෙයින් සතුට වෙනවා නම් එයා මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා. එයාට කෙලෙස් නැහැ. ඇයි නැති වෙච්ච දේ තුරින් ලෝභයක් නැහැ. අනාගතයේ ඇති වෙලා හම්බෙන්න යන දේ කරේ द्वේෂයක් නැහැ. එහෙනම් අපි මේ ලෝභ දේශ වඩනවා. මේ ලෝභ දේශ නිසා සංසාරේ දුක් වෙනවා. අපේ වර්ණය අපිරිසිදු වෙනවා. එහෙනම් මේ වර්ණය පෑපත් වෙනවායි කියලා කියන්නේ අපේ චරිතය ලස්සන වෙන අපේ ಗುಣධර්ම වඩාත් පැහැදිලි වෙන අපගේ ජීවිතය ලෝකෝත්තර වෙලා සසර දුකෙන් එතර වෙන ක්‍රමවේදය තමයි මේ దేవතාවා මේ සූත්‍රය තුලින් දේශනා කරන්නේ අරඤ්‍ය සූත්‍රය. එහෙනම් මේ దేవතාවා ගොඩාක් ගැඹුරින් ධර්මය දන්නවා. ඒ దేవතාවා කියනවා වනේ ඉන්න ඕනේ ඒ කියන්නේ උදකලා වෙන්න ඕනේ අපේ වර්තමාන ජීවිතය ගත්තාම අපි ආරණ්‍ය සෙනසුනක ජීවත් වෙනකොට අපි උදකලා වෙන්න ඕනේ. අපි සියලුම ස්වාමීන් වහන්සේලාත් එක්ක ආදරයෙන් සෙනෙහසෙන් මහා කරුණාවෙන් කටයුතු කළාට අපගේ සිත නිතරම උදකලා වෙන්න ඕනේ. ඒතුව ලෝකෝත්තර මාර්ගයට බැඳීම් අදාළ නැහැ. කොහොමද අපි උදකලා වෙන්නේ? අපි උන්වහන්සේලා පිළිබඳව ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. යුතුයකම් වගකීම් විතරක් ශ්‍රේෂ්ඨ ලෙස ඉෂ්ට සිද්ධ කරනවා. ආගන්තුක සත්කාර ඒගොල්ල විස්මයටපත් වෙන විදියට ඒ උපස්ථාන ලබා දෙනවා. හැබැයි ඒක නැවත පතන්නේ නැහැ. අපට උන්වහන්සේලාගේ මොනම පීඩනීය වේදනාව ඇති වුණත් ඒ හැම එකක්ම විඳ දරාගෙන ඒකට කිසිම මෝතක ප්‍රතිචාරයක් දක්වන්නේ අන්න මේ විදිහට උදකලා වෙන්න ඕනේ අපගේ ජීවිතය මේ විදිහට උදකලා කරලා තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල අපට වනගත වෙන්න පුළුවන් නම් මේ වනගත වීම සාරා කාන්තාරයේ සුණාපරන්ති ඉන්න කට්ටියටත් පුළුවන්කම තියෙනවා වනගත වෙන්න. මේක ලෝකෝත්තර වනයක්. මේක ඇස් දෙක පියාගෙන දකින වනයක්. එහෙනම් මේ වනයේට ඕනම කෙනෙකුට ඕනම නගරයක ඕනම තට්ටු නිවාසයක වනගත වෙන්න පුළුවන්. එහෙනම් අපේ ජීවිතේ අපි කමඨාණක් වශයෙන් අපි ඉන්න ස්ථානය තුල උදකලා වෙනවනම් ඇසකන දිවනාසය සමසිතම ඔක්කොම දොරවල් ටික අරගෙන নানা ප්‍රකාර ගනුදෙනු කරනවා නම් සම්පූර්ණ අර දරපෝරණුවක් වාගේ මේක ඇවිලෙනවා මේ බඹයක් විතර උස තියෙන මේ කය තුලින් ගිනි පුපුරෝ ආසට වෙනකන් නගිනවා එහෙනම් අපේ ජීවිතය තුළ අපි එක වේලක් වළඳන කමඨාන වඩන්න ඕනේ. ඒක තමයි අපේ සිත නිතරම චිත්තානුපස්සනාවෙන් ඉන්න ඕනේ. ඇසගත්තාම ඇසත් චිත්තානුපස්සනාවේ නිරත වෙන්න ඕනේ. ඒ කියන්නේ දැක්කනම් දැක්ක බව දැනගෙන 100න් ඉන්නවා චිත්තානුපස්සනාව. ඇවුනාම ඇවුන බව දැනගෙන 100න් ඉන්නවා චිත්තානුපස්සනාව. දැනුනොත් දැනුන බව දැනගෙන සියෙන් ඉන්නවා චිත්තානුපස්සනාව. ඇඟෙනවා නම් ඇඟුණ බව දැනගෙන සියෙන් ඉන්නවා චිත්තානුපස්සනාව. රස දැනෙනවා නම් දැනෙන බව සියෙන් ඉන්නවා චිත්තානුපස්සනාව. සිතෙනවා නම් සිතන බව දැනගෙන සියෙන් ඉන්නවා චිත්තානුපස්සනාව බලන්න ආයතන අයෙන්ම ගත්තේ එක වේලයි. හේතුව ඇවුනේ මොනවද කියලා ඒ ශබ්දය ගත්තේ නැහැ. පෙනුනේ මොනවද කියලා ඒ රූපය ගත්තේ නැහැ. දැනුනේ මොනවද කියලා ගන්ධය ගත්තේ නැහැ. නැවත දැනුනේ මොනවද කියලා ස්පර්ශයවත් රසවත් ගත්තේ නැහැ. දැනිච්ච බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉඳීම තුළින් ආයතන අයතුලින්ම එක වේලක් විතරක් එයා ගත්තා. එහෙනම් අපේ ආයතන අයම එක වේලකට සීමා වෙන්න ඕනේ. අපි දන්නවා ආයතන අයට ආහාර වර්ග අයක් ඕනේ මේක ජීවත් කරවන්න. එහෙනම් අපේ බඹයක් විතර උස තියෙන මේ කය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව අපි මේ ආයතන අයම එකම වේලකින් එම නැත්නම් එකම ආහාරයකින් පෝෂණය කරනවා නම් ආහාර වර්ග දෙක තුනක් අපි පෝෂණය නොකරනවා නම් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල සිත කය වචනය කියන තුන්දරේ වැඩනිමා වෙනවා ආයතනවල ඔක්කොම ක්‍රියාවිරවිත එලා වාලදාන්ට සිද්ධ වෙනවා හේතුව අපට වැඩ මොකවත් නැහැ එහෙනම් මේ దేవතාවා ගොඩාක් පෑදිලුව කියන කාරණාව මේ ලද දෙයින් සතුටු වෙන්න ඕනේ අතීතේ පතන් දෙපා අනාගතේ පතන් දෙපා වර්තමානයේ ලද දෙයින් සතුටු වෙන්න මේ దేవතාවා කියනවා මේ කර්මඵලය ඉවර කරන ක්‍රමවේදය මේ దేవතාවා දැනගෙන සිටිනවා කම්මා කම්මඵල ඉවර කරන්නේ කොහොමද කියන එක අතීතය ගැන මැනේ කරනකොට අපට වෙච්ච ගොඩාක් අකටයුතු දේවල් මැනේ වෙනවා. අසුවල් දවසේ අසුවලා මේම කළා. අසුවල් අවුරුද්දේ ආවල් තැනදී මට මේම වුණා. මේ දේවල් මෙනෙහි කරන්න කරන්න අලුත් අලුත් කර්ම ගොඩ නැගෙනවා. නැති දේවල් ඇති කරගන්න ගියාම නැති දේවල් අනාගතේ පතාගෙන වැඩ කරන්න ගියාම নানা ප්‍රකාර කර්ම ඉදිරියේදී ගොඩ නැගෙනවා. එහෙනම් අපි දන්නේ නැහැ අපට ගිලම්පසට අම්බෙන්නේ අද මොනවද කියන එක. එහෙනම් අපි මොනවද අම්බෙන්නේ කියලා දන්නේ නැත්නම් අද අපට නෙස්ටමෝල්ට් එකක් අම්බෙයි අද අපට බෙලිමල් හම්බෙයි රණවර හම්බෙයි කියලා අපි එකක් හිතාගෙන ඉන්නකොට අපිට හම්බෙනවා කෝපි අන්න බලන්න අපි කැළඹිලා කලබල වෙලා අනේ මං බලාපොරොත්තුනේ ආවල්ද මට රණවර හම්බුන්නේ කෝපි හම්බුනේ මේක මං පැතුවේ නෑ කියලා අර කෝපි පූජා කරන මිනිස්යා දිහා රවණවා ඒ කියන්නේ අපි අනාගතය පිළිබඳ කර්මයක් ගොඩනගා ගන්නවා. එහෙනම් මේ దేవතාවා කියනවා පරචිත්ත විඥාන නානේ නැත්තම් කලබල වෙන්න එපා. අම්බෙච්ච නැති දේවල් පතන්න ගියොත් තමයි කර්ම දෙන්නේ අම්බෙනකන් ඉවසන්න. කාන්ති පාරමිතාව පුරන්න. ඉවසීමේ භාවනාව කරන්න. අම්බුණාට පස්සේ දැනගන්න අනේ මගේ කර්මයට මේක තමයි හම්බෙන්න තිබුණේ. අන්න ඒක පතන්න. ලැබුණාට පස්සේ පැතුවොත් දැන් ඒක ලැබිලා තියෙන නිසා කැළඹෙන්නේ නැහැ සිත. සිත සංවර වෙනවා, සංසුන් වෙනවා, නිවිලා යනවා. එහෙනම් මම කෝපි ලැබෙනවද? රණවරා ලැබෙනවද පොල්පලා ලැබෙනවද කියලා මම බලාපොරොත්තු වෙන්නේ ලැබෙනකන් ඉවසීමෙන් ඉන්නවා අන්න මට ඇල්පන් ටිකක් හම්බෙනවා අනේ සාදු සාදු මට ලැබෙන්න තිබුණේ ඇල්පන් මගේ කර්මයට ඉමි ඇල්පම් විතරයි ඒක ශ්‍රද්ධාවෙන් බාර අරගෙන ඒක වළඳනවා අන්න ප්‍රශ්නයක් නැති ස්වභාවය එහෙනම් අපේ කර්මය අපි වෙනස් නොකර නොකළ යුතුයි කර්ම වෙනස් කරන්නට වෑයම් නොකළ යුතුයි අපගේ ජීවිත කාලය තුල සිදුවෙනා වූ සෑම කාරණාවක් ගැනම අපි ප්‍රඥාවෙන් ඉවසිලිමන්තව කන්ති පාරමිතාව පුරාගෙන ඉන්න ඕනේ. අපට යමෙක් බයිනවා නම් එහෙනම් මේ බයින එක තමයි මෙයාගෙන් අපට සිද්ධ වෙන්න තිබුණේ කියලා ඒක බලාපොරොත්තු වෙනවා ඒකට සන්තෝෂයටපත් වෙනවා. අපි බැරි වෙලාවත් අපට ප්‍රශංසා බලාපොරොත්තු වෙලා ඒ මිනිස්සු බැන්නොත් අපි වහාම කැළඹිලා අපි දුකටපත් වෙනවා හේතුව බලාපොරොත්තුව කැඩුනොත් දුක ඇති වෙනවා. එහෙනම් මේ ලෝකයේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයතුලින්ම බලාපොරොත්තු නොවෙමු. සෑම මොහොතක් තුළම අපට සිදුවෙන දේවල් සිදු වෙනකම් ඉවසීමෙන් ඉඳලා සිදු වුණාට පස්සේ ලද දේ මේකයි කියලා ඉතලා සන්තෝෂ වෙමු. ලද දෙයින් සතුට වෙනවායි කියලා කියන්නේ කර්මා කර්මඵලයට ඒ විදියටම වෙලා යන්න ඉඩ දෙනවා කියන එක. එහෙනම් මේ దేవතාවා සසර දුකෙන් එතර වෙන ක්‍රමවේදය නිවන් කමඨාන මාර්ගයේ වඩන පිළිවෙත මේ කර්මකාරණා දැනගෙන සිටිනවා. එහෙනම් මේ దేవතාවා දැනගෙන තියෙනවා මේ දුක්ඛ සත්‍ය පවතින්නේ මේ චතුරාර්ය පවතින්නේ අනාගතයයි වර්තමානයයි අතීතයයි කියන කාල තුන මත එහෙනම් මේ කාල තුන මත වර්තමාන මොහොත කියලා කියන්නේ චිත්තානුපස්සනාව මධ්‍යම ප්‍රතිපදාව එහෙනම් මේ දුක ඇති වෙන්නට තියෙන ප්‍රධානම කාරණා දෙක තමයි ඉවර වෙච්ච දේ අල්ලාගෙන කැළඹෙන එක ලැබිච්ච නැති දේ අල්ලාගෙන කැළඹෙන එක එහෙනම් දුකට හේතුව ලැබිච්ච නැති දෙයක පොරබදින නිසා බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක් හම්බෙන්නේ තව දෙයක් අන්න දුකට හේතුව එහෙනම් අද අපේ ජීවිතවල අපි ගොඩාක් දේවල් ප්‍රාර්ථනා කරලා බලාපොරොත්තු වෙලා අපට ඒක ලැබෙන්නේ නැති වුනහම අපට දුක දැනෙනවා. අනේ මම මේ දේ කොච්චර ප්‍රාර්ථනා කරාද? මේක මටම ලැබෙයි කියලා මං කොච්චර ප්‍රාර්ථනා කළාද? මට මේක ලැබුන්නේ නැහනේ. මම අසරණ වුණානේ කියලා ගොඩාක් දුක් වෙනවා. කල්පනා කරලා බලන්න චතුරාර්ය සත්‍යයට හේතුව මේ අනාගතයේ බලාපොරොත්තු වුණ නිසා නේද? බලාපොරොත්තු තියාගත්තේ කාගේ වරදද? තමන්ගේ වරද නේද? එහෙනම් තමන් අනාගතය ගැන බලාපොරොත්තු නොවි සිදුවෙන දේවල් සිදුවෙනකන් ඉවසීමෙන් ඉඳලා ඒ සිදු වුණාට පස්සේ ඒ සිදු වෙච්ච දේ බලාපොරොත්තු වුණොත් දැන් බලාපොරොත්තු වෙන දේ තමන්ගේ අතේ තියෙනවා. තමන්ට ඒක ලැබිලා එහෙනම් කවදාවත් දුක්ඛ සත්‍ය අපට අවබෝධ කරන්න අවශ්‍ය නැහැ. හේතුව දුක්ඛ සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මය අපි තුළින් ਸਰව සම්පූර්ණ වෙලා ඉවරයි. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ බඹයක් විතර උස තියෙන මේ කය තුලින් සම්පූර්ණ කරන ක්‍රමවේදය තමයි මේ దేవතාවා කියන්නේ. එහෙනම් దేవතාවන් නැවත කාරණාවක් කියනවා නොලද්දේ පැතීමනොත් ගියද ගැන ශෝක වීමනොත් බාලයෝ කැපූ නිල් පාට බටගස් මෙන් වියලි යනවා. නිල් පාට කියලා කියන්නේ වර්ණය නෙමෙයි. මේකෙන් පිළිඹු කරන්නේ ඒක ගොඩාක් බාලයි කියන එක. මෝරලා නැහැ කියන එක මු르දුකමෙන් යුක්තයි ශක්තිමත් නැහැ කියන එක එහෙනම් නිල් කියන වර්ණය ගොඩාක් දුරට මු르දුයි බාලයි මෝරලා නැහැ කියන අර්ථය දෙනවා ඇයි මේ නිල් පාට කියන එක පාවිච්චි කළේ ලා කොළ පාට කියලා පාවිච්චි කරන්න තිබුණා එහෙනම් මේ නිල් කියන වර්ණය තුල තියෙන ධර්මතාවය අපි දැනගන්න ඕනේ වර්ණ හතක් මේ ලෝකේ පවතිනවා ඒ වර්ණ අතටම වර්ණ ධර්මතාවයක් තියෙනවා. ඒක විශාල විශේෂ සංකේතයක්. ඒ විෂය ගොඩාක් සංකීර්ණ පාඨමාලාවක්. එහෙනම් ගොඩාක් ගැඹුරු වෙනකොට ගොඩාක් සියුම් වෙනකොට අපට මේකේ තියෙන ඝනභාවය නැති වෙනකොට නිල් පාට වෙනවා. වලාකුළු ඝන වුණාම සුදු පාටයි. වලාකුළු සියුම් වුණාම සියුම් වෙච්ච වලාකුළු ගොඩාක් මු르දු වෙනවා. එතකොට ආස නිල් පාටයි. වතුර ගොඩාක් ඝන වුණාම අපි කියනවා මේක කොළ පාටයි, එහෙම නැත්නම් කා පාටයි, බොර පාටයි, කළු පාටයි. වතුර ගොඩාක් සියුම් වුණාම, මුරුදු වුණාම, ඒ ගැඹුර හොයන්න බැරි වුණාම නිල් පාටයි. බේසමකට අරන් බැලුවාම ඒක අවර්ණයි, පාටක් නැහැ. නමුත් මුරුදුකම වැඩි නිසා, ගැඹුර වැඩි නිසා නිල් පාටට පේනවා. එහෙනම් මේ ලෝකයේ සෑම නාමයක් රූපයක්ම සියුම් භාවයේ වැඩි වුණොත් ඒ සියුම් භාවයේ සංකේතය තමයි නිල් පාට කියන එක. එහෙනම් මේ దేవතාවා අනිවාර්යම දැනගෙන තියෙනවා මු르දු ඒවා නිල් පාට කියලා කිව්වම ප්‍රඥාවන්තයා තේරුම් ගන්නවා මේක ලාබාලයි කියලා. එහෙනම් මේ නිල් පාට බටගස් වාගේ වියලිලා යනවා කියලා කියන්නේ දලු ගස් ටික කැපුවාම ඒක එක අවුවකට නිකන් වේලිලා යනවා. ඒක නිකම්ම කැඩිලා පොඩි වෙලා යනවා. ඒකෙන් මුක්කුවක් දෙන්න බෑ. ඒකෙන් වැඩක් ගන්න බෑ. වැටක් බඳින්න බෑ. හේතුව ඒකට ආයුෂේ අඩුයි. එහෙනම් නැති දේ ගැන පතාගෙන ගිය දේ ගැන ශෝක වෙලා අපි මේ විදියට නිල් පාට බටපඳුරක් තබා ගත්තා වාගේ ප්‍රයෝජනයක් නැති කිසිම වැඩකට ගන්න බැරි කමකට නැති දෙයක් අපි කරන බවට මේ සාක්ෂි දරනවා මේ දේවතාවා. එහෙනම් නිල් පාට බටපඳු එහෙම නැත්තම් ගොඩාක් ලාබාල බටපඳු වලින් අපට වැඩක් ගන්න බෑ. ඒක නිෂ්ප්‍රෝජනයි. එහෙනම් වෙලා ඉවරුණාට පස්සේ ඒ ගැන දුක් වුණාට වැඩක් නෑ. ඒක නිෂ්ප්‍රෝජනයි. ඒක වැඩක් ගන්න බෑ. ඒ කර්මය ඉවරයි. අනාගතයේ මේම දේවල් වෙන්න ඕනේ කියලා ශෝක වෙලා බලාගෙන ඉතට වැඩක් නෑ. ඒකත් නිෂ්ප්‍රෝජනයි. කර්මය වෙනස් කරන්න අපට බෑ. සිදු වෙන්න තියෙන කර්මය මොකද්ද කියලා Taman දන්නේ නැත්නම් ඒ කර්මයට චෝදනා කරන්නේ කොහමද? එහෙනම් මේ దేవතාවා අරඤ්‍ය සූත්‍රය තුලින් කියනවා වනේ වෙසෙන අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා එහෙනම් මේ අරඤ්‍ය කියන අර්ථය දීලා තින්නේ උදකලාවට ශුන්‍යාගාරය කියලා කියන්නේ තුන්සු තුම් තුන්සියුරයි පාත්‍රයත් එක්ක ජීවත් වෙන්න අල්පෙච්ඡතාවය රුක්ක මූලගතෝවා කියලා කියන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ කයට මේ විඥානය සීමා කරනවා ආයතන අයෙන් එළියට යවන්නේ අසකන දිවනාසය සමසිතට ගෝචර වෙන කුමක් හෝ කාරණාවක් වේවා මොනම පණිවිඩය සංඥාවක් හෝ වේවා ලැබෙන බව දැනගන්නවා මොනවද ලැබුණේ කියලා හොයන්න යන්නේ රුක්ක මූලගත වෙලා රුක්කය කියලා කියන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ ගහට. එහෙනම් මේ අරඤ්‍ය කියන වචනය මේ සූත්‍රයට මේ దేవතාවා කියන්නේ ඒකාන්ත වශයෙන්ම ආරඤ්‍ය කියලා කියන උදකලා ජීවිතය. එහෙනම් උදකලාවේ වෙසෙන කියන එක තමයි මේ අරඤ්‍ය සූත්‍රය තුලින් దేవතාවා කියන්නේ. එහෙනම් වනයේ වෙසෙන කියලා කියන්නේ කිසිම සත්වයක එක ගනුදෙනු කරන්නේ නැතුව නිෂ්කලංක වූ ගස් එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ උදකලාව කියන එක තමයි සංකේත කරන්නේ. එහෙනම් අපේ ජීවිතයේ අද හිඳලා අපට මේ අරඤ්‍ය සූත්‍රයේ සරණ යන්න පුළුවන්. මේ කමඨාන වඩන්න පුළුවන්. හේතුව ඒ තරම් සුන්දර ධර්මතාවයක් මේ దేవතාව අපට ඉදිරිපත් කරනවා. එහෙනම් කල්පනා කරලා බලනකොට අපට දෛනිකව පුරුදු කරන්න පුළුවන් අපි මේ නාම රූපවන් ලෙක්ක ඇප්පෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව අපි උදකලා ජීවිතයක් ගත කරනවා නම් මේ ආයතන හයෙන්ම අපි එකම ධර්මතාවය ගෝචර කරනවා නම් එක වේලක් වළඳන ඒ තපස්වර බවටපත් වෙනවා ආයතන අයතුලින් කිසිම දෙයක් වින්දනය කරන්නේ නැතුව කිසිම සුඛයක් අත්දකින්න නැතුව බ්‍රහ්මචර්යාව තුළ ඉන්නවා නම් අපේ වර්ණය පැපත් වෙනවා. ඒ කියන්නේ අපි ලබාපු මිනිසත් භවය ආලෝකමත් වෙනවා. අපට මේ භවයේ සංසාරයෙන් එතර වීමට අවශ්‍ය පැහැදීම ඇති වෙනවා. වර්ණය කියලා කියන්නේ පැහැදීම, එහෙම නැත්නම් ආලෝකවත් වීම. එහෙනම් අපේ මිනිසත් භවය අපට තේරුම් ගන්න අපේ ආයතන අය තුළ සිදුවෙනා වූ ධර්මතාවයේ කර්ම පිළිබඳව තේරුම් ගන්න එහෙනම් මේ සූත්‍රය තුලින් මේ దేవතාවා විශාල ගැඹුරු ධර්මයක් අපට දේශනා කළා. කමඨාණක් දේශනා කළා. අපිව අපට තේරුම් ගන්න පුළුවන් ගොඩාක් කරුණුකාරණා අන්තර්ගත කළා. එහෙනම් අද හිඳලා මේ මොහොතේ ඉඳලාම අපට පුළුවන්කම තියෙනවා මේ සූත්‍රයට අදාළ කමඨාන වඩන්න. මේ සූත්‍රය තුලින් මේ దేవතාවා කියන මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න. එහෙනම් අද ඉඳලා අපි ආයතන අයතුලින්ම Brahmacharyaව රකිමු. ආයතන අයින් අයෙන්ම එකම වේලක් ගමු. එකම ආහාරයක් ගමු විවිධ ආහාර ගන්න නැතුව අද ඉඳලා අපි සියලෝම දේවල් එක ගනුදෙනු කරමු උදකලා වෙමු සෑම මොහොතක් තුළම අපි ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ආගන්තුක සත්කාර ඒ වගේම උපස්ථාන සාකච්ඡා ඒ හැම දෙයක්ම කරමු. හැබැයි අපේ සිත උදකලා වෙන්න ඕනේ. සිදු වෙලා ඉවර වෙච්ච දේවල් ඔක්කොම අමතක කරමු. අනාගතයේ සිදුවෙන්න තියෙන දේවල් බලාපොරොත්තු නොවෙමු. ඒ දෙකටම අවුෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව තුළින් සිත සන්තෝෂයටපත් කරගමු. එහෙනම් මේ විදියට අපට ජීවත් වෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා වෙනවා. මේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ නල වර්ගයේ මේ දේවතාව කොච්චර ප්‍රඥාවන්තද කියලා කිව්වොත් සෑම සූත්‍රයක් තුලින්ම එයා නිර්වාණ පණිවිඩය කියනවා සෑම සූත්‍රයක් තුලින්ම එයා කමඨාණක් ඉදිරිපත් කරනවා සසරෙන් එතර වීමේ කමඨාන එහෙනම් අපේ ජීවිතේ අපි ගොඩාක් දේවල් අත්දා බැලුවා ගොඩාක් දේවල් අපි වින්දනය කළා නමුත් මේ අතීතයත් අනාගතය පිළිබඳව මේ වගේ විස්තරයක් අපට මේ සූත්‍රයෙන් ලැබිච්ච එක අපේ වාසනාවක්. එහෙනම් අද ඉඳලා අපි අතීතයෙන් වෙන්වෙමු. අනාගතයෙන් වෙන්වෙමු. වර්තමාන මොහොත තුල රැඳිලා ඉවසීමෙන් ඉමු. අතට අම්බෙනකන් අපි ඉවසමු. අම්බුණාට පස්සේ ලද දෙයින් සෑයීමටපත් වෙමු. මේක තමයි මගේ කර්මය. මේකයි මට ලැබෙන්න තිබුණේ. තිබිච්ච දේ ලැබුණා. අන්න ඒක බලාපොරොත්තු වුණාම ප්‍රශ්නයක් නැහැ. හේතුව මේ වෙනකොටත් ඒක ලැබිලා ලැබුණාට පස්සේ ප්‍රශ්නයක් අපිට කොමටවත් නැහැ. බලන්න අපේ සිත ගොඩාක් නිවිච්ච මට්ටමින් තියාගන්න. සිත සාන්තියේ තියාගන්න. ගොඩාක් සිත සංවර කරගන්න මේ දේවතාවා කමඨාණක් දීලා තියෙනවා. එහෙනම් මේ සූත්‍රය තුලින් දේශනා කරනු ලබන මේ නිර්වාණ පණිවිඩය මේ කමඨාන අපගේ ජීවිතවල සෑම මොහොතක් තුළම පුරුදු කරමු. මේ කමඨාන භාවනාවක් වශයෙන් සෑම මොහොතම වඩමු. මේ ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගෙන ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන පිරිණිවෙන්න මේ අරඤ්‍ය සූත්‍රයේ තියෙන කමඨාන නිර්වාණ පණිවිඩය ධර්ම සාකච්ඡාව ඒකාන්ත වශයෙන්ම අප සියලු දෙනාටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න